ඉතින් අපිට ඉදිරියට කතා කරන්න තියෙනවා පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආර්ය ශ්‍රැංක මාර්ගය. මේක හරි අපූර්ව දෙයක් වෙනවත් නේ. ලෝකෙට පහළ වෙන ශක්විති රජ කෙනෙක් ඉන්නවා. ඒ ශක්විති රජතුමාට සත්ත්‍ය රතන කියලා තියෙනවා. හත්ති රතන, අශ්ව රතන, මණි රතන, ගහපති රතන, ඊළඟට පරිනායක රතන, ඉත්ති රතන ආදි වශයෙන් මණික් හතක් පහළ වෙනවා. මාණික්‍ය වටිනා වස්තු හතක්. මේ ශක්විති රජතුමාගේ ශක්විති රාජ්‍ය සම්පූර්ණේ මාණික්‍යත් එක්ක පවතිනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ ශක්විති රජතුමාගේ ශක්විති මාණික්‍ය අභිභවාගිය මාණික්‍ය හතක් ඒ මාණික්‍ය විස්තරත වශයෙන් ගත්තොත් මාණික්‍ය 37ක් පහළ වෙනවා. ඒ තමයි මේ සත්‍විස් බෝධිපාශික ධර්ම. සමෝහ කොට ගත්තොත් මාණික්‍ය හතක් කුමක්ද සතර සතිපට්ඨානෙ සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ හතයි සමූහ වශයෙන් කරුණ විස්තර කොටගත් කල්හි 37ක් මාණික්‍ය මේවා අහන්න ලැබෙනකොට ප්‍රීති ප්‍රමෝදය තියෙන්න ඕන මෙසු ධර්මයේ අහනවා ඇසු ධර්මයේ පිරිසිදු කරගන්නවා නිතර මට බුදු කෙනෙක්ගේ ධර්මය ඇහෙනවා කියලා ප්‍රීතිය තියෙන්න ඕන. ඒ ප්‍රීතිය ඔබට දැනෙනවා නම් ධර්මය අහන්න ආසන නොඇසූ දේ අහන්න ආසන ඇසූ දේ පිරිසිදු කරගන්න ආසන ඔබ මේ ධර්ම අවබෝධයේ කොටස්කරුවෙක් බවට පෙරනිමිත්තක් තියෙනවා. මා එසේ පවසන්නේ ඇයි? මම ඔබට ඊටමත් මිහිරි දහං කාරණාවක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. ඔන්න එක රාජ්‍යයක රජ කුමරෙකුට උතුණු පළඳනවා. අභිෂේකය කර අභිෂේක කරලා උතුණු පළඳනවා. මුළු රාජ්‍යෙම මංගල සිරියෙන් පිනා ගියා. එතකොට ওই රාජ්‍යයේ ඉන්නවා වසල මිනිසෙක්, රොඩි කුලේ මිනිසෙක්. ඔය මිනිස්යාට කවදාවත් හිතෙයිද අනේ මමත් උතුණු පළඳන්නේ කවදාද කියලා හිතෙනවදවත් කියලා ඇහුවා. හිතෙන්නේ නැහැ. ඒ අයත් පොඩ්ඩක් ප්‍රීති වෙලා පොඩ්ඩක් නටලා ඉන්නවා මිසක් වසල මිනිසයාට කවදාවත් හිතෙන්නේ මම උතුණු පළඳන්නේ කවද්ද කියලා. ඕන මේ රාජ්‍යයේ රජ කුමර උතුණු පළඳ පළඳනවා. උතුණු පළඳුවා. අල්ලපු රාජ්‍යයේ රජ කුමාරයාට ආරංචි වෙනවා අසවල් රටේ රජ කුමාරයා උතුණු පෙළඳුවා කියලා. ඒතර මේ රජ කුමාරයාට හිතෙනවා අනේ මම උතුණු පළඳන්නේ කවද්ද? ඇයි ඔහු රජ කුමාරෙක් නිසා. ඊට පස්සේ ඔන්නේ අල්ලපු රාජ්‍ය රජුරවන්ට ආරංචි වෙනවා. අහවල් රාජ්‍යයේ රාජ්‍ය රජ කුමාරයා උතුණු පෙළඳුවා කියලා. එතකොට එයාට ආසාවක් හිතෙන්නේ නැහැ, අනාසාවක් හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ඔහු උතුණු පළඳලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ වගේ කිව්වා. ඔන්න කෙනෙකුට ආරංචි වෙනවා අහවල් භික්ෂුන් වහන්සේ අරහත්වයට පත් වුණා කියලා. සසර ගැන තේරුමක් නැතුව ඔහි ඉන්න පුජ්‍යලින් අශ්‍රතවත් අන්ධ බාල පෘතජ්ජනියෝ පෘතජ්ජනයන්ට ආරංචි වෙනවා රහතන් වහන්සේ නමක් පහළ වුණා කියලා. ගානක්වත් නැහැ. අර රජු රොටුණු පෙරඳුවට පස්සේ වසල මිනිසයාට ගානක්වත් නැහැ වගේ. ඊට පස්සේ මේ පුජ්‍යලයට කියනවා નિરાශා. ධර්මීය ගැන ආද්දි කැමැත්තක් එන්නේ නැහැ. નિરાශා. ඊට පස්සේ ඔන්න සංසාර දුකෙන් නිදහස් වෙනු කැමැති මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන කෙනෙක් ඉන්නවා. එයාට ආරංචි නහවල් තෙරුන් වහන්සේ අරහත් විරපත් වුණා කියලා. අහෝ මා කවදානම් නිකලෙසෙන්නද? මා නිකලෙසෙන්නේ කවද්ද? ඕගේ හිතට දැනෙනවා. ආශංසා. අර රජකුමාරයා ගුටුණු පළඳුවාට පස්සේ ඊළඟේ රජකුමාරයාට හිතෙන්නේ මම කවද්ද උටුණු පළඳන්නේ කියලා. ඇයි එහෙම හිතෙන්නේ? ඔහු රජකුමරෙක් නිසා. ඒ නිසා අරහත්වයට ආශ කරන්නේ. ධර්මාවබෝධයට ආශ කරන්නේ. ධර්මාවබෝධයට සුදුසුෙක් නිසා. ඔවුන් මේ ධර්ම අවබෝධය කරන පරපුරේ අය. ඊට පස්සේ රහතන් වහන්සේ නමකට ආරංචි වෙනවා අහව රහතන් වහන්සේ අහව තෙරුණාංශය අරහත් ඊටපත් වුණා කියලා. රහතන් වහන්සේ තීතී අමුතුවෙන් ආසාවක් කුමක්වත් හටගන්නේ උන්වහන්සේ අරහත් වේ සාක්ෂාත් කරපු නිසා. ඒකට කියනවා විගත ආසා කියලා. ඔන්න ඔය වගේ පුජ්‍යලිය තුන් දෙනෙක් ලෝකේ ඉන්නවා කියලා කියනවා. දැන් ඔබ ඔබගේ ජීවිතයට ගලපලා බලන්න. නිවන් මාර්ගයේ සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන මේකින් එක වචනෙන් වචනෙන් තෝර තෝරා මේ ධර්ම දේශනා මාලාව දැන් කරගෙන යන්නේ. එතකොට තමනුත් මේ පරපුරට හුරුයි නම් හිතෙනවා අනේ කොච්චර හොඳ දෙයක්ද මේ ගුණධර්ම අපි පුරුදු කරගන්න නැත්නම් කොච්චර දෙයක්ද අනේ සාදු මේවා අහන්ත හරි ලැබෙනව නේව කියලා හිතට හිතෙනවා ආන්නේ අය නම් බුද්ධ ශාසනයක් පිහිට ලබන අයගේ පරපුරේ කට්ටිය. සමානනේ මොනවද ඔව තේරෙන්නේ නැහැ ගැඹුරු දිවල් වහලා දාපලා. ඒ අය ඉතින් ඒ අය ගැනත් අර උපමාවෙන් තේරුම් ගන්න. බෝධිපාශික ධර්ම සම්පූර්ණයෙන් වඩපු කෙනෙක් හිටියනම් එයාට තථාගත ශ්‍රී සද්ධර්මයේ විදිහට චිත්ත ප්‍රසාදය හට ගන්නවා. නමුත් මම කරන්න ඕන කෙනෙක් හිතෙන්නේ උන්වහන්සේලා බෝධිපාශික ධර්ම වැඩුවා. ඒ නිසා මේ කාරණාවෙන් තේරුම් ගන්න. ඉතින් මේ වෙනකොට අපි මේ පින්වතුන්ට කියලා දීලා තිනවා සතර සතිපට්ඨානය. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඊරිදිපාද සම්පූර්ණ ඊරිදිපාද ගැනත් දැනගත යුතු කරුණු දේශනා කළා. බුද්ධ වචනේට බුද්ධ වචනේ ඉස්මතු කරමින් ඉතින් මේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර මනාව වැඩුවොත් පර්වතයක් වුණත් රත්තරන් කරන්න පුළුවන්. මේ මුළු පෘථුවියම වුණත් අදිෂ්ඨාන බලෙන් රත්තරන් කරන්න පුළුවන්. ඉතින් පින්වතුනි අද මම කල්පනා කළා අපි ඊළඟ කාරණාව ඉගෙන ගනිමු කියලා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. පංච ඉන්ද්‍රිය. මේ වගේ දේවල් අහන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. දවසින් දවස තමන්ගේ දහම් දැනුමට කරුණු එකතු වෙන එක ගැන සතුටු වෙන්න. දවසින් දවස භාග්‍යතුන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ මඟ සලකුණු කියන එක ගැන සතුටු වෙන්න. මේක මඟ සලකුණු. නිධානයක් කැමති කෙනෙකුට වටිනාම දෙයක් තමයි නිදන් වදුල. ඒ සලකුණු ඔස්සේ තමයි නිදානේ පාදගන්නේ. මේ වනායි අමාමා නිදානේ නම් වූ අමා මහ නිවන නම් වූ නිධානේ නිදන් වදුලමේ. ඇයි අහක බලන්නේ? ඇයි නාසා සිටින්නේ? ඒ නිධානයට ආස නැද්ද? තමා දිලින්දෙක් බව තේරුම් ගත්තේ නැද්ද? මේ මඟ සලකුණු ගැන තැකීමක් නැද්ද? අමා නිවන කරා යද්දී ඉන්ද්‍රිය ධර්මියෝ පහක් වඩන්ට ඕනේ. ඉන්ද්‍රිය ධර්ම පහ කියන්නේ අපි කවුරුත් දන්නවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඇයි මේ காரணා පහට ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? දැන් ඉන්ද්‍රිය කියන එක පාවිච්චි කරනවා චක්කුන්ද්‍රියං ඊළඟට සෝතීන්ද්‍රියං ගාහනේන්ද්‍රියන්, ජීවායේන්ද්‍රියන්, කායේන්ද්‍රියන්, ඊළඟට මනේන්ද්‍රියන් කියලා ඇස කන නාසය දිව කය මනසට ඉඳුරන් හය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ගුණධර්ම වලින් නිවනට කුසල් වැඩීමේදී කුසල් දහම් පහක් ඉන්ද්‍රිය කියන නමින් භාවිතා කළා. ඇයි ඒ තමයි පින්වතුනි අපිට ඇසට පේන රූප බාහිරව තියෙන්නේ. නමුත් ඇහැ තියෙන්නේ අභ්‍යන්තරව. ශබ්ද බාහිර වුණාට කන අභ්‍යන්තරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූප ඉන්ද්‍රිය කියලා පාවිච්චි කළේ නැහැ. ශබ්ද ඉන්ද්‍රිය කියලා පාවිච්චි කළේ නැහැ. පැහැදිලිද? එතකොට අමා මහ නිවන කරා යද්දී මේ නිවන කරා යන තථාගත ශ්‍රාවකයා තුල ඇහැ කන නාසය දිවකය මනස වගේ ඒ ශ්‍රාවකයා තුළට බද්ධ වෙලා තියෙනවා ශ්‍රද්ධාව. ඒ ශ්‍රාවකයාගෙන් ශ්‍රද්ධාව වෙන් කරන්න බෑ. සද්දේන්ද්‍රියන් අන්න ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය. දැන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව වෙන් කරන්න පුළුවන්. මේ පැහැදිලා මහා ශ්‍රද්ධාවකින් ඉන්නවා. ඊළඟ සතිය වෙන මොකක් හරි කියවගම වෙන්න ආය වෙන එක මෙන්න කාලෙකදී පැහැදිලා මෙන්න කාලෙකදී අපැහැදිලා. පුජ්‍යලේ ඉන්නවා සද්ධා වෙනස් වෙලා. තථාගත ශ්‍රාවකයා නිවන කරා යන බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනා තුල ශ්‍රද්ධාවයි පුජ්‍යලයයි වෙන් කරන්න අමාරුයි. ඔහු තුල බද්ධ වෙලා තියෙනවා. ඊළඟට ඔහු තුල ශ්‍රද්ධා වීරිය බද්ධ වෙලා තියෙනවා. ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. සිහිය ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. සමාධිය ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. ඉතින් පින්වතුනි දැන් අපේ සමහර වෙලාවට කෙනෙකුගේ ඇස් හොඳට පේනවා කන් ඇහෙනවා අඩුයි. කන් ඇහෙනවා ඇස් පේනවා අඩුයි. එතකොට අපේ ඉන්ද්‍රියන් වලම බල දුබලතාවයක් නැද්ද? ඒ වගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහේ අඩු වැඩි භාවයන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රාවකෙක් තුල වැඩෙන්න ඕනේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ කෙනෙක් තුල නැත්නම් එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිරයි. කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා කියන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම නැත්තම් එයා බුද්ධ ශාසනයට අයිතිද කියලා. කොහෙත් නැත්තම් නැත්තම් එයා බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක්. එහෙනම් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තුලත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝ ඊටමත් මොදු විදියට හරි තියෙනවා. බෝධිපාශික ධර්මවලදී කරන්නේ ඒක හොඳට වඩ වඩා ගන්නවා උඩට. හොඳට ප්‍රගුණ කර කර ගන්නවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධාවෙන් ඉපදුන. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සාම්පති මහ බ්‍රහ්මයාගේ ආරාධනෙන් ලෝකයේ දිස බලද්දී නිලුම් විලක් වගේ දුටුවා මේ ලෝකේ වතුරෙන් උඩට ඇවිල්ලා තියෙන නෙළුම් තියෙනවා. වතුරේ ගෑවි ගෑවි තියෙන වතුර යට තියෙනවා. පොහොට්ටු වශයෙන් තියෙන ඒවා තියෙනවා. ආහනේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ මිනිස්සු අතර අපරජක්ක ජාතිකා කෙලෙස් අඩු අයත් ඉන්නවා. මහා රජක්ක ජාතිකා බොහෝ කෙලෙස් ඇති අයත් ඉන්නවා. ඒ වගේම මොඳු ඉන්ද්‍රිය තියෙන අයත් ඉන්නවා. මේ ඉන්ද්‍රිය ධර්ම විතාමත් මොදුයි. ඊළඟට තික්ඛ ඉන්ද්‍රිය, තීව්‍ර ඉන්ද්‍රිය, තියුණු ඉන්ද්‍රිය තියෙන එක බණ වදෙන් අවබෝධ කරන අයත් ඉන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලද්දී මිනිසුන්ගේ ඉන්ද්‍රිය පේනෙන්න ගත්තා. එක එක්කෙනාගේ ශ්‍රී තුල ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන් හැකියාව, වීර්යය දියුණු කරගන්න පුළුවන් හැකියාව, සිහිය දියුණු කරගන්න පුළුවන් හැකියාව, සමාධිය දියුණු කරගන්න පුළුවන් හැකියාව, ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් හැකියාව. දැන් මේ පහම උපදින්නේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණොත්. ශ්‍රී සද්ධර්මයේ ඇහුණොත් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම පහම ඉපදෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් ධර්මයේ ඇහෙන්නත් කලින් ඒ පුජ්‍යලයා තුළ ඒ පහ කොහොමද පිළිගන්නේ කියලා බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන. බුදු කෙනෙකුටමයි ඒක පේන්නේ. පුදුම සාගතයි. බුදු කෙනෙක් මුණ ගැහෙන්න කලින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා ඔහු ලබන චිත්ත දියුණුව සහ එහි ස්වභාවය මුණ ගැහෙන්න කලින්ම දකිනවා කියන එක ආශ්චර්යයිනේ. අద్භූතයිනේ. අපි ශරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ගුණ කදම්බේ දුටුවාද? ඉතින් පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු තියුණු බව අඩු වැඩි බව අනුව තමයි රහතන් වහන්සේ නමක් පහළ වෙන්නේ අනාගාමි උත්තමයෝ සකදාගාමි උත්තමයෝ සෝතාපන්න උත්තමයෝ ඊළඟට ධම්මානුසාරි සද්ධානුසාරි ආදි වශයෙන් මාර්ගඵලවල తত্ত্বය තීරණය වෙන්නේ ඉන්ද්‍රියන් වල බල දුබලතාවය අනුව කුමන ඉන්ද්‍රියන්ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඉතින් මා මෙතෙක් වර්ණනා කරමින් සිටින මේ සද්ධා විරිය සති සමාධි ආදී ඉන්ද්‍රිය ඉන්ද්‍රියයන්ගේ විස්තර ඔබට දැනගන්න ලැබුණොත් ඒක ඔබට භාග්‍යයක්. ඒ භාග්‍යතුන් වහන්සේ ඉරිදිපාද සංයුත්තේ මේ විදිහට විස්තර කොට වදාලා. පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි පින්වත් මහණෙනි මේ ඉඳුරන් පහක් තියෙනවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. කතමානි පංච සද්දීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. කතමංච භික්ඛවේ සද්දීන්ද්‍රියං කොමද්ද පින්වත් මහණෙනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාති තථාගතස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඒ භාග්‍යතුන් වහන්සේ නිකලෙස් කෙනෙක් රහතන් වහන්සේ නමක් අරහං කියලා ඕගේ හිතේ පැහැදීම තියෙනවා. සම්මා සම්බුද්ධයන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය මේ ලෝකේ කිසිම පොතක පතක දර්ශනයක කිසි කෙනෙක් අවබෝධ කරපු දැනගෙන හිටපු දෙයක් නෙවෙයි. ශ්‍රියම්බූ ඥාණයෙන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය තමාතුලින් අවබෝධ කරගත්ත උත්මයා කියන අදහසින් සම්මා සම්බුද්ධයි කියලා පැහැදීම තියෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ තුල තියෙන අවබෝධයට අනුවමයි ජීවිතය. උන්වහන්සේගේ අනන්ත ඥාන සමුදාය. අවබෝධය උන්වහන්සේ තුල පිහිටලා තියෙනවා විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ ගමන් කරපු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය සුන්දරයි. සොඳුරු මාවතේ ගමන් කොට සොඳුරු නිවනටපත් වුණා සුගතයි. සියලු ලෝකයේ අතැඹු ලක්ෂය අවබෝධ කොට ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වාසය කරනවා ලෝකවිදූ දමනය කරන්නට සුදුසු අකීකරු දෙව් මිනිසුන් දමනය කරනවා අනුත්තර පුරුෂ ධම්ම සාරති දෙවියන්ටත් මිනිසුන්ටත් සත්‍තිස් බෝධිපාශක ධර්මයේ දේශනා කරන එකම එක ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානම් උන්වහන්සේට බෝධිපාශික ධර්ම විස්තර කර කර අන්නයිට කියන්න පුළුවන් අවබෝධය අන්නයිට කියන්න පුළුවන් බුද්ධ මේ සියලු ගුණ දරා ගන්න තරම් වාග්යවන්තයි. ලෝකේ ප්‍රශංසා දරා ගන්න වාග්යවන්තයි. සියලු පුද පූජාවන් ලබන්න වාග්යවන්තයි. සකල මහරහතන් වහන්සේලාගෙන් වැඳුම් ලබන්න වාග්යවන්තයි. තුන් ලෝකයකින් ස්තුති ප්‍රශංසා ලබන්න වාග්යවන්තයි. පින් සිරුරාණන් වහන්සේ භගවා වනසේකන මේ බුදු ගුණ ගැන හරි පැහැදීමක් තියෙනවා මෙයාට. ඉදං උච්චති බික්කේ සද්ධේන්ද්‍රිය. මේක සද්ධා ඉන්ද්‍රිය. දැන් සෝවාන් වෙන කතාවක් මෙතන නෑ. සෝවාන් වෙච්ච කෙනාට තියෙන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ කියලා. මෙතන තියෙන්නේ එහෙම නෑ. සද්දෝ හෝති සද්ධාවන්තයි. එහෙනම් මාර්ගඵල නොලබාම ශ්‍රද්ධාව කෙනෙක් තුල පිහිටනවා. ඒතකොට පින්වතුනි ඔන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් ගැන පැහැදීම. ඒ තුනුරුවන් ගැන පැහැදීම තමන්ගේ ජීවිතයට බද්ධ වෙලා පවතිනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. තුනුරුවන් ගැන පැහැදීම කියන වචනේ අපි පාවිච්චි කළාට දැන් බුද්ධ දේශනාවේ තියෙන බුදු ගුණ ගැන පැහැදීමනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන්නේ ධර්මය අහලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට සත්වය දමනය කරපු හැටි ධර්මයේ දේශනා කරපු හැටි ගැන පහදින. ඉතින් ඒවත් එක්ක රහතන් වහන්සේලා ගැන කොච්චර පැහැදිලිමත් තියෙනවද? මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම අදා ගැනීම කියන තැනම ධර්මයේ ගැන සංගය ගැන ඒ තුල තියෙන පැහැදීම. එයාගේ හිත හරි පැහැදිලා තියෙන්නේ. පහන් සිතක්. ඒක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන බුදු ගුණ ගැන පැහැදීමක් තියෙනවා නම් ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවානේ. ඔබ තුල සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. ඒක මුනුදු වෙන්න පුළුවන්. තියුණු වෙන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. ශ්‍රද්ධාවක් නැතුව මේ වගේ ධර්ම දේශනාවක් අහන්නත් බෑනේ. ඊළඟට අපි බලමු සද්ධා ඉන්ද්‍රිය විරේ විරේ ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා. කතමංච භික්ඛවේ විරේ ඉන්ද්‍රිය. විරිය නැ වීරිය නැමැති ඉන්ද්‍රිය කුමක්ද? ඉද භික්ඛවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. ආර්ය ශ්‍රාවකයා ආරද්ධ වීරියෙන් යුක්ත වෙනවා. අරඹන ලද වීරියෙන් යුක්ත වෙනවා. කොහොමද? අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය අකුසල් දහම් දුරු කරන්ටත් කුසල් දහම් වලට පැමිණ වාසය කරන්ටත් තාමවා දල්ල පරක්කමෝ දැඩිව ඇරඹු වීරිය තියෙනවා අනික්කිත දූ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු අත්තරින් නැතුව කුසල් දහම් වඩන්න මෙයා වීරිය කරනවා ඉදං උච්චති භික්ඛවේ වීරීන්ද්‍රියං විරීන්දියම්. එතකොට කුසල් වඩන්ට අකුසල් දුරු කරන්ට දැඩි වීරියකින් යුක්ත වෙනවා. අත්හරින්නේ නැතුව. ඒ කියන්නේ මෙයා අකුසල් දැන් අපි කියමු පංශීල් ගිහියත් පැත්තෙන් කතා කළොත් පංශීල් රකින්න එක ගැන කියන්නකො. ඒ පංශීල් රකින්න උත්සාහ කරන එක මෙයා අත්හරින්නේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන එක අත්හරින්නේ. ඒකට කාලයකට තිබිලා කාලයකට නැති වෙන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. අනික්කිට දූරෝ කුසලේසු ධම්මේසු. ඒ කුසල් දහම් වල පරිපූර්ණත්වයකට යනකල්ම අත්හරින්න නැතුව මෙයා වීරිය කරනවා. මෙයාට භාවනා කරගන්න ඕනේ නම් මෙයා කාලයක් කළා කාලයක් අතහැරලා නෙවෙයි. මෙයා වීරිය කරනවා. පින්වතුනි වීර්ය භාවනාවට වීර්ය කරනවා කියන්නකෝ. එතකොට මේ වීර්ය කරනකොට සමාධිය ඇති වුණත් නැතත් එහා කරන වීර්ය තියෙනවනේ වෙනම ඉන්ද්‍රියක් විදිහට. භාවනාව අත්හරින්න හේතුව ඇයි? හිත එකඟ වෙන්නේ නැහැ කියලා. සමාධිය ඇති වෙන්නේ නැහැ කියන සමයි භාවනාව අත්හරින්නේ. අවබෝධ ඥානයක් එන්නේ නැහැ කියලා තමයි භාවනාව අත්හරින්නේ. නමුත් පින්වතුනි, තමන්ගේ හිත එකඟ නොවුණත් ඒ කුසල් දහම් සිහි කරන්ට මහන්සි ගත්තනම් හැමදාම සමාධිය කියන්නේ වෙනම එකක්, සිහිය කියන්නේ වෙනම එකක්, වීරිය කියන්නේ වෙනම එකක්. ඒ නිසා වීරිය එයාට පිටනවා. එයාට සිහිය පිට ගන්න බැරි වුණාට කරන උත්සාහය කවදා හරි සඵල වෙනවා. පුදුම සහගත එකක් මේක. අපි භාවනාවක් කරනකොට අපේ හිත එකඟුන්නේ නැත්තම් එහෙම සමාධියක් ඇති වුණ නැත්නම් අපි හිතන වැඩක් නැහැ කියලා. එයා ඉලක්ක කළේ සමාධිය. ඇයි අද කරපු කුසලේ ආපහු හිත කරන්ට නොකඩවා කරන්ට වීරියක් එපැයි. ඒකට යාට වීරිය කියන. ඇයි මේ වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කියලා මේ කොටස් තුනකට බෙදලා තියෙනවානේ මේක. ඒ නිසා වීරිය තියෙනවානේ. මේ බණ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා නිතර නිතර අහනවා. වීරිය කරනවා මේවා තේරුම් ගන්න. බණ පොත් කියවනවා. ඊළඟට ආහන ආහන බණ අමතක වෙන්න පුළුවන්. නමුත් මෙයා නිතර ධර්මය අහලා තේරුම් ගන්න වීරිය කරනවා. ඒක වීරී ඉන්ද්‍රිය. අකුසල් දුරු කරනවා කුසල් උපදවනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ කුසල් උපදවීම. දහම් කරුණු මෙනෙහි කිරීම කියන්නේ කුසල් උපදවීම. දහං කරුණු පුරුදු කිරීම කියන්නේ කුසල් ඉපදවීම. සතර සතිපට්ඨානය පුරුදු කරන්ට මහන්සි ගැනීම කුසල් ඉපදවීම. ඉතින් යෝගාවචරය මේවා තියුණු විදිහට පුරුදු කරනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයට අදාළ කුසල් වැඩපිළිවෙලක් පුරුදු කිරීමේදී අත්හරින්න නැතුව කරගෙන යනවා නම් ඒක යාගේ වීරිය කියන ගණිත තමයි වැටෙන්නේ. ඒක විශේෂ ගුණයක්. අපි කාටවත් නැති වීරියනේ පින්වත්නි. ඉතින් ඒ නිසා මේ වීරිය දියුණු කරනවා කියන එකට ගොඩාක් අයද සමාධිය දියුණු කරනවා කියන වචනේ තමයි හිතට ගිහිලා තියෙන්නේ. වීරිය දියුණු කරනවා කියන එක හිතට යන්නේ දැන් සියවතාවක් සිල් කැඩෙද්දී සියවතාවක් සිල් සමාදන් වෙදී සියවතාවක් රකින්න උත්සාහ කරන කෙනාට සීලය කැඩුනත් වීරිය වීරිය නැති කෙනා අත්හරිනවානේ. අනේ මට මේක රකින්න බෑ කියලා. පුදුම සාගතයි. අපි ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕනේ. වීරීන්දිය. ඒ නිසා ස්ථිර අදිෂ්ඨානෙන් දැඩි පරාක්‍රමයෙන් අත්හරින්න නැති වීරියෙන් මේ කුසල් දහම් දියුණු කරගන්නත් අකුසල දහම් ප්‍රහාණය කරගන්නත් ආර්ය ශ්‍රාවකයා මහන්සි වෙනවා. එතකොට මේක තමයි වීරි ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි ඊළඟට බලමු බුදුරජාණන් වහන්සේ සති ඉන්ද්‍රිය ගැන කුමක්ද වදාළේ. දැන් ඔන්න පංච ඉන්ද්‍රිය අමතක කරගන්න එපා. ඒ තමයි පංචේන්ද්‍රිය කියනකොට ගොඩක් අය දැන් මතක් වෙන්නේ ඇස කන නාසය දිව කය මනස. ඒක නෙමෙයි මේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ ගැන පැහැදීම තියෙන අවබෝධය ගැන. වීරිය කිව්වේ අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න කරන වීරිය. දැන් අපි බලමු සති කියන්නේ කොමක්ද කියලා. කතමංච බික්කවේ සතිඉන්ද්‍රියං සතිය සිහිය නැමැති ඉන්ද්‍රිය මොකද්ද? ඉද බික්කවේ ආර්ය ශාවකෝ සතිමා හෝති. මේ කරුණීලා ආර්ය ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වෙනවා. පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා ඉදං උච්චති බික්කවේ සතින්ද්‍රියං ඔන්න දැන් සතිය කියනකොට අපිට හැමදාම මතක් වෙන්නේ සතර සතිපට්ඨානෙනේ. ඔන්න සතර සතිපට්ඨානෙ ගැනම වෙන වචන ටිකකින් කියනවා. ඒ තමයි සතිමා හෝති සීයෙන් යුක්ත වෙනවා පරමේන සති නේපක්කේන. ඒ තමයි ආර්ය ශ්‍රාවකයා උතුම් වූ සිහි නුවණකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ඒ ස්ථානයට අදාළ ඒ වෙලාවට කරන්න පුළුවන් දේ පිළිබඳව සිහිනුවණක් තියෙනවා. සිහියක් තියෙනවා. ඒ වෙලාවට කරන්න ඕන දේ පිළිබඳව සිහිනුවණක් තියෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ අපි. ඒ වගේම චිරකතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා බොහෝ කොට කියන ලද බොහෝ කොට කරන ලද බොහෝ කලින් කලින් කරපු දේවල් බොහෝ කල් කරපු දේවල් බොහෝ කල් කියපු දේවල් චරිතා අනුසරිතා සිහි කරන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් දැන් අද කාලේ සීය කොච්චර දුර්වලයිද කියනවා නම් දවල් කාපු දේ රැයට මතක නැහැ. උදේ කාපු දේ දවාලට මතක නැහැ. අද කියපු දේ හෙට මතක නැහැ. ඉතින් සිහි කල්පනාව මිනිසුන්ගේ මොකද්ද වෙලා. එතකොට මේ අපිට මේ කියන කරන දේවල් අමතක වෙවි යන්නේ. ඒ කියන කරන දේ කෙරෙහි වර්තමාන සිහිය පිහිටවපු නැති නිසා. ඉස්සර සතියෙන් සතිය නැත්නම් සිහිය පුහුණු කරන ඒ තෙරුණාංශයලාගේ ජීවිත ගැන විස්තර තියෙනවා. එක රහතන් වහන්සේ නමකට මතකයි කියනවා ඉපදිලා දවස් 9 ඉඳලාම මතකයි කියන හැම දෙයක්ම. හැම දෙයක්ම මතකයි. තව එක තෙරුණාංශ නමකට ඉපදිලා දවස් 5 ඉඳලාද කොහෙද මට මතක හිටියට. එච්චර මතකයි. ඔන්න දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ලංකාවේ හිටියා තෙරුණාංශ නමක් අබ්බේ කියලා. උන්වහන්සේ ධර්මදරයි. උන්වහන්සේ සොඳුරු ලෙස රෑ එළි වෙනකල් දහම් දෙසද්දී ඒ අල්ලපු කුටියක හිටපු තවත් හාමුදුරු නමකට ඇහිලා පුදුම විදිහට තරහ ගියා. ඒ කාමරේ ඉඳලා කෑ ගහනවා. නේ ඉතින් කියවිලෝ හිවි කියලා. රාතන් වහන්සේ ගණන් ඒ තෙරුණාංශේ ගණන් ගන්න නැතුව ධර්මයේ දේශනා කළා එළි වෙනකල්. ආපු පිළිස බොහෝ ප්‍රමෝදයටපත් වුණා. ඊට පස්සේ උදේම දැන් තෙරුණාංශ පිටත් වෙන්න හදනවා. එතකොට ඒ ඈතට යනකොට අර අල්ලපු කුටි හිටපු ස්වාමීන් වහන්සේත් අර ඈත ඒ කැලෙන් වෙන කැලයකට යන්න ඕන එළි වෙන ජාමයට. ඊට පස්සේ දැන් ගියා මහිතේ ගව් මේ බොහෝ දුරක් ගව්වක් විතර බොහෝ දුර මුළු පාර දිගේම බැන බැන ගියේ. ඔයගේ රෑ එළි වෙනකල් කියවිල්ල නිසා මේ මෙච්චර රෑ පාන්දර අපිට යන්න සිද්ධ වුණා. ඉතින් මේ ආපු මිනිසුන්ට සුවපත් වේවා කියලා යවුවා නම් ඊට රෑම අපිට යන්න තිබ්බා. ඔය ගීතින් කියවිල්ල කිය බයිනවා බයිනවා බයිනවා. දැන් අර ගුරු ස්වාමීන් වහන්සේ ගෝල ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ බැන බැන ගියේක කොච්චරේ හාඳුරු තරහින් බැන බැන ගියාද කියනවනම් උන්වහන්සේගේ කුටියට යන්න තියෙන පාරත් අමතක වුණා. ඊට පස්සේ අර පිටිපස්සෙන් එන ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කුටියට මේ පැත්තෙන් වඩින්නේ. හ්ම් කියලා ගියා කුටිය පැත්තට. ගෝලන මහනවා ස්වාමීනි අරහාන්දර උච්චර බණිද්දී ඔබ වහන්සේට තරහක් ඇති වුනේ නැද්ද? ආයස්මතුනි ඒ ධර්මයේ දේශනා කරපු තැන ඉඳලා මේ තැන දක්වා මම එක පියවරක්වත් තිබ්බේ නැහැ කියනවා සිහියකින් තොරව. කියන ධර්ම දේශනා කරපු තැන ඉඳලාම අර එන තැන දක්වාම තිබ්බ පියවර ගහන සීහෙන් තිබ්බා කියලා මතකයිනේ. කොහොමද? අපි යෝගකාවන අපිට අර හාන්දරෝ බැනපු සියලු දේවල් මතකයි. සතර සතිපට්ඨානෙ නෙමෙයි. ඉරියව් පැවැත්මවත් ඒවත් නෙමෙයි බැනපු ටික මතකයි. ඒ නිසා බලන්න මේ සතිපට්ඨානේ වැඩිම තුලින් බොහෝ කොට කියන ලද බොහෝ කලින් කියන ලද කරන ලද දේවල් වල සිහි කරන්න පුළුවන් සිහි කරන්න පුළුවන් ඒකනේ ආනන්ද ස්වාමීන් වහන්සේ සතිමන්තෝනේ සිහියෙන් අග්‍රම ශ්‍රාවකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේනේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මං 25 වසරක් පුරාවට මගේ සිතේ රාග සිතවිල්ලක්, ද්වේෂ සිතවිල්ලක්, හිංසා සිතවිල්ලක් ඇති වෙලා නැහැ කියනවා. ඒ කියන්නේ අවුරුදු 25ක් පුරාවට හිතේ ඇතිවෙච්ච සිතිවිලි ටික දන්නවනේ. කොහොමද සිහිය? පුදුම සහගතයි. අන්න එහෙම සිහියට කියනවා සති ඉන්ද්‍රිය කියලා. එහෙනම් දැන් මේ ඉන්ද්‍රිය අඩු වැඩිතාවල් ඇති ඉතින්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කළා කතමංච භික්ඛවේ සමාධි ඉන්ද්‍රියං සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද දැන් අපි විස්තර කරන්නේ අමතක කරන්න එපා පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ශ්‍රද්ධා කියේ බුදු ගුණ ගැන තියෙන පැහැදීම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම වීරිය කිව්වේ අකුසල් දහම් දුරු කරන්න කුසල් උපදවා ගන්නට හිත දැඩි කරගෙන ආරම්භන ලද වීරියෙන් පරාක්‍රමයෙන් අත්හරින්න නැතුව කුසල් වඩන්න අකුසල් දුරු කරන්න වීරිය කරනවා. සතිය කියන එක දැන් ඉගෙන ගත්තේ සතිය කියන්නේ ඒ ස්ථානෝචිත සීයෙන් යුක්තයි මනසීයෙන් යුක්තයි ඊළඟට බොහෝ බොහෝ කලින් කියන ලද කරන ලද දේවල් සිහි කරන්න පුළුවන් ඊළඟට මෙනෙහි කරන්න පුළුවන් සීයෙන් යුක්තයි. ඊළඟට පින්වත්නි සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? කතමංච භික්ඛවේ සමාධි ඉන්ද්‍රියං. සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? ඉද භික්ඛවේ අරිය ශාවකෝ වොස්සග්ගරම් රා ඔසග්ගාරම්මණං කරිත්වා ලබති සමාධි ලබති චිත්තස් ඒකග්ගතං ඉදං උච්චති භික්ඛවේ සමාධි ඉන්ද්‍රිය. මහණෙනි මේ මේ ආර්ය ශ්‍රාවකයා වොස්සග්ගාරම්මණං කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන. නිවන මුල් කරගෙන ලබනවා නම් සමාධිය, නිවන මුල් කරගෙන ලබනවා නම් සිතේ එකඟ බව, ඒකට තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. කෙලෙස් දුරු කිරීම පිණිස හිත එකඟ කරන එක. එහෙම නැත්නම් දැන් දැන් තේරෙනවනේ මේක බුද්ධ ශාසනයෙන් බාහිර නෑ කියලා. බුද්ධ ශාසනයෙන් බාහිර සමාධිය සමාධි ඉන්ද්‍රිය නම් එතකොට මේ බුද්ධ ශාසනයෙන් බාහිරත් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා කියලා කියන්න පුළුවන් නෑ. නිවන අරමුණු කරගෙන ලබන සමාධිය, සිතේ එකඟ බව තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒක සමාධි සිත එකඟ බව වෙන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන් රූපාවචර අරූපාවචර වෙන්න පුළුවන් එතකොට බුද්ධ ශාසනයෙන් බාහිර අය රූප අරූප මොන ධ්‍යානෙ වැළුවත් සමාධි ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ හේතුව ඒ සමාධිය නිවන් අරමුණු කරගෙන නෙවෙයි ලබන්නේ දැන් පැහැදිලිද මේවා එහෙනම් අපිට වැදගත් වෙන්නේ නිවන මුල් කරගෙන මේ කුසල් දහම් තුල සිත එකඟ කිරීම. ඒ සඳහා තියෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයෙන් ඉලක්ක කරන්නේම නිවන. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් ඉලක්ක කරන්නේම නිවන. සතර ඉර්ධිපාද වලින් ඉලක්ක කරන්නේම නිවන. එතකොට මොන දැන් අපි කාරණා හතරක් ඉගෙන ගත්තා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ඊළඟට විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. එතකොට ශ්‍රද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම. වීරිය කිව්වේ අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න කරන දැඩි වීරිය. ඊළඟට සති ඉන්ද්‍රිය කියලා කිව්වේ මනා සීනුවණින් යුක්ත වෙනවා ස්ථානෝචිතව සීනුවන පාවිච්චි කරනවා බොහෝ කොට බොහෝ කලින් කියන ලද කරන දේවල් සිහි කරන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන්. ඒක තමයි සීය සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කිව්වේ නිවන මුල් කරගෙන හිත එකඟ කිරීම. ලබන සමාධිය. මොකද ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ? කතමංච භික්ඛවේ පඤ්ඤේන්ද්‍රියං. ඉද භික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉදං උච්චති භික්ඛවේ පඤ්ඤේන්ද්‍රියං. මොකද්ද පින්වත් මහන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා උදයත්ත ගාමිනියා පඤ්ඤාය උදයත්ත ගාමිනියා පඤ්ඤාය කියලා කියන්නේ මේ සමුදේවය දකින ඥානය ඒ කියලා කිය අපි තවත් සරල වචනයකට ගත්තොත් එහෙම මේ අනිත්‍ය දකින්න පුළුවන් පටිච්චසමුපාදේ තේරුම් ගන්න පුළුවන් ඥානය. උදේ වේජා දකිනවා සමුදේ වය දකිනවා හට ගැනීම නැතිවීම දකින ඥානයෙන් සමන්නාගතයි අරියාය නිබ්බේධිකාය ආර්ය වූ නිබ්බේධික වූ අවබෝධයෙන් කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනාව දුකෙන් නිදහස් කරවන වැඩපිළිවෙල පිණිස පවතින නුවණින් යුක්තයි මෙන්න මේකට තමයි ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියන්නේ ඒ කියන්නේ මෙයා සමුදේවය. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තයි. ඒකට තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඔන්න ඉන්ද්‍රිය ධර්ම පහේ මූලික කාරණා මූලික වචන ටික අපි දැන් ඉගෙන ගත්තා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මොකද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා බුදු ගුණ ගැන පැහැදීම තියෙනවා. වීරිය ඉන්ද්‍රිය කියලා කිව්වේ අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න කරන වීරිය. සති ඉන්ද්‍රිය කියලා කිව්වේ මනස සීනුවණින් යුක්ත වෙනවා බොහෝ කලින් කරපු කියපු දේවල් පවා සිහි කරන්න පුළුවන්. ඊළඟට සමාධි ඉන්ද්‍රිය කිව්වේ නිවන මුල් කරගෙන හිත එකඟ කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කිව්වේ විදර්ශනා ප්‍රඥාව. මෙන්න මේක කෙනෙක් තුල තියෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ කියලා පංච ඉන්ද්‍රිය. එතකොට සත්‍විස් බෝධිපාශක ධර්ම වඩමින් නිවන් මාර්ගේ පුරුදු කරන කෙනා මේ පහ හොඳට හුරු කර ගන්න ඕන. දැන් ශ්‍රද්ධාව කියන එක කොච්චර වටිනවද කියලා තේරෙනවද? ශ්‍රද්ධාව කියන එක නිවන් මාර්ගෙන් අයින් කරන්න පුළුවන්ද කාටවත්? හිතේ ඇතිවෙච්ච පැහැදීම බුදු ගුණ අහද්දී රහතන් වහන්සේලාගේ ගුණ ආද්දී ධාතුන් වහන්සේලාගේ ගුණ අහද්දී ඊළඟට මේ ධර්මයේ ගුණ අහද්දී ශාසනයේ තියෙන ආශ්චර්ය අద్భుත දේ ගැන අසද්දී අමා නිවන ගැන අහද්දී හිතේ ඇති වෙන පැහැදීමම නිවනට කොච්චර උපකාරයිද නිවනට කොච්චර උපකාරයිද නිවන් මගනේ සද්ධා ඉන්ද්‍රිය ඊට පස්සේ මේ කුසල් අකුසල් ගැන අහනකොට අපි මේ කුසල් අකුසල් අකුසල් දුරු කරලා කුසල් වඩන්න හිතේ ඇති වෙන වීර්ය කොච්චර උපකාරයිද ඊළඟට සීනුවන දිනු කරන එක කොච්චර උපකාරයිද ඊළඟට හිත එකඟ කරන එක කොච්චර උපකාරයිද ඊට පස්සේ විදර්ශනා ප්‍රඥාව කොච්චර උපකාරයිද මේක අනිත්‍ය වෙවි යන හැටි හට ගැනීම වෙනසීම දකින්න එක පටිච්චසම්පාදය ගැන ඉගෙන ගන්න එක ඒවා නුවණින් යොමසලා බලන එක කොච්චර උපකාරයිද මෙන්න මේවා යම් විදියකින් තම තමන්ට තේරෙනවද ඒ තේරෙන තේරෙන විදියට ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි භාවය තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ဒုတိ ය විභංග කියන සූත්‍රය දේශනා කරනවා වීර්ය ඉන්ද්‍රියට විස්තර කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. අකුසල් දුරු කර නෝපං අකුසල් නූපදවන්න උපං අකුසල් බැහැර කරන්න නූපං කුසල් උපදවන්න උපන්නා වූ කුසල් වඩා වර්ධනය කරන්න කරන වීර්යය කියලා තමයි වීරීන්ද්‍රිය විස්තර කරන්නේ. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දෙවෙනි සූත්‍රයේ ධ්‍යාන හතර. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර විදිහටම ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය විස්තර කරන්නේ මේ විදිහටම විදර්ශනා ප්‍රඥාව විස්තර කළා සෝ ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති දුක නම් ආර්ය සත්‍ය විදිහට දන්නවා මෙන්න ප්‍රඥා ඉන්ද්‍රිය දුක ගැන තේරෙන එක ඊළඟට ඉදං දුක්ඛ සමුදය අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති මේ තමයි දුකේ හට ගැනීම කියලා දැනගන්නවා මේ දුකේ නැතිවීම කියලා දැනගන්නවා මේ දුක නැතිවෙන මාර්ගයයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැනගන්නවා චතුරාරි සත්‍ය අවබෝධය චතුරාරි සත්‍ය අවබෝධය ගැන තියෙන වැටහීම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ එහෙනම් මේ සද්ධානුසාරී කෙනාටත් ධම්මානුසාරී කෙනාටත් මේ ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා නම් සෝතාපන්න නොවීම චතුරාර්ය සත්‍ය ගැන හිතේ ඇතිවෙන වැටහීම තමන්ට ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියනක දැන් මේකෙන් තේරුම් ගන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ඇසීම නුවණින් මෙනෙහි කිරීම තේරුම් ගන්න උත්සාහ කරන එක කොච්චර උපකාරයිද ඉන්ද්‍රිය ධර්ම වැඩිෙන්න. ඒ නිසා මේ බණ ආද්දි පින්වතුනි මේක නිකාම මේ වතුර යන දෙයක් කියලා හිතන්න එපා. අපි දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ තමයි හිතක ඇතිරේ වෙන මේ විපර්යාසයන් විභාග කර කර දක්වන්නේ. වෙන් කර කර දක්වන්නේ. දැන් ඔන පසුගිය කාලේ අපි ධර්මයේ හුව චතුරාරි සත්‍ය ඊළඟට පටිච්ච සමුප්පාදය සම්බුදු ගුණ ඊළඟට අපි ඇහුවා නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකවල ස්වභාව, දිව්‍ය ලෝකවල ස්වභාව, කර්මඵලවල විපාක. ඊළඟට ධාතුන් වහන්සේලා තුනුරුවන් ගැන පැහැදීම. ඒකට බලනකොට ඒව ඔක්කොම බෙදලා විභාග කරලා බලනකොට ඒ ඔක්කොගෙම මනාව පැහැදීමෙන් කෙනෙක් ඒව අහලා හිත ධර්මයේ පුරුදු කළා නම් ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙනවානේ. ඔබ එක තැනක නතර කරලා නැහැ නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කොච්චර විස්තර කරලා දුන්නද වචනෙන් වචනේ ඊළඟට පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 21ක් පුරාවට මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි තුල දියුණු කරන්න කොච්චර වෙහෙසක් ගත්තද උගුර ලීරහ වෙනකල් බණපද කියමු. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය ප්‍රතිඵල රහිතයි කියලා හිතන්ට එපා. ධර්මය අහන ධර්මයට කැමැති ඔබ ශාසනයෙන් පිටක් ගත්තේ නැහැ කියලා හිතන්න එපා. ඔබ තුලත් නොදු විදිහට හෝ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කරුණු ගොනු වෙලා තියෙනවා. ඔබ චතුරාර්ය සත්‍ය යම් විදිහකට දන්නවද මේ බටහිර ලෝකේ මහා උගත්තුයයි කියන අයවත් ඒ ඔබ දන්නා තරම දන්නේ නැහනේ. එනිසා මේ මිනිසුන්ට වැඩි ඔබට ප්‍රඥාවක් තියෙනවා. බටහිර ලෝකයේ මහා ලොකු උගත්තු මැරුණාට පස්සේ තිරසනුන් බල්ලෙක් වෙන්න මාළුවෙක් වෙන්න කැමැති. නමුත් ඔබ දන්නවනේ තිරසන් ලෝකේ දුකක් කියලා. ඒ නිසා වුන්ට වැඩි ඔබට ප්‍රඥාවක් තියෙනවානේ. කීල විකුණන පොලේ යන අම්මාටත් බටහිර ලෝකේ මහා උගතාටත් වැඩි ප්‍රඥාවක් තියෙනවා. ඒ අම්මාටත් පින පව තේරෙනවා. කුසල් අකුසල් තේරෙනවා. දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි කියලා තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහෙන තැනක දුගියා ශ්‍රේෂ්ඨයි. බුදු කෙනෙක් නැති ලෝකේ මහා ධන කුවේරයෙකුට වඩා දුගියා ශ්‍රේෂ්ඨයි. එනිසා කාණ්ඩ බොණ්ඩ නැති වුණා. මහා ලොකු ටීවී නැති වුණත් රේඩියෝකින් හරි බණ ඩිංගිත්තක් අහන එක කොච්චර වටිනවද? තමාට මේ සම්පත්තිය කැඳවනවනේ. හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවනේ. පව්කම් දුරු කරලා හොඳ දේවල් කරන්න හිත නැමෙනවනේ. ඊළඟට තමන්ගෙන් වැරද්දක් වෙනකොට අකුසලයක් වෙනකොට වෙනදට වැඩිය සීහ පීතනවානේ. අනේ මොකද්ද මේ දැන් මගේට වෙන්නේ කියලා. ඊළඟට බන ටිකක් හිත එකලහක් කරගෙන අහගන්න හිත හදා ගන්නවානේ. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තීරමක් තියෙනවානේ. දුක කියලා එකක් තියෙනවා. තෘෂ්ණාවෙන් දුක හට ගන්නවා. දුක නැතිවීම තෘෂ්ණාව නැතිවීම අමාමා නිවනයි. නිවන් දකින්න තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගයේ මේ සත්‍විස් බෝධිපාංශික මාර්ගය කියලා දැනුමක් තියෙනවානේ. ඒ නිසා දුකටපත් වෙන්න එපා. සතුටු වෙන්න තමා තුළ තියෙන දේවල් සීකර කර බුදුරජාණන් වහන්සේ නේද මේ වැහිලා තියෙන දේවල් වල මේ විවෘත කරලා පෙන්වන්නේ මේ නොබලා තුළ තියෙන ඒවා කියලා. ඒ නිසා මේ තියෙන ගුණ ධර්මම ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කුසල් පහම ඒක වඩා වර්ධනය කරගන්න ඕන. මෙය දියුණු වී යන ආකාරය අනුව තමයි එක්කෝ සෝවාන් වෙන්නේ එක්කෝ සකදාගාම වෙන්නේ එක්කෝ අනාගාම වෙන්නේ අනාගාම එක්කෝ අරහත්ත්වයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7න් පැවිදි වුණේ නමුත් අරහත්ත්වයටපත් වෙනකොට බොහෝ කාලයක් ගිහිල්ලා ඒ දක්වාම බුදුරජාණන් වහන්සේ නොඑක් නොඑක් ආකාරයෙන් රාහුල ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කළා භාග්‍යතුන් වහන්සේ දැක්කා දැන් නම් රාහුලගේ ඉන්ද්‍රිය ධර්මියෝ මෝරලා කුමක්ද? සද්ධාව මෝරලා, වීරිය මෝරලා, සීය මෝරලා, සමාධිය මෝරලා, ප්‍රඥාව මෝරලා. දැන් රාහුලට ආයතන ගැන කියලා දුන්නොත් අරහත් පිටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ කෙටුව වණේට කියා. වැඩම කළා. බුදු පියාණන් වහන්සේ බුද්ධ පුත්‍ර රාහුලයන් වහන්සේ නිකලෙස් කරනවා කියලා දෙව්ලෝ රාවයක් පැතිරී ගියා. රහතන් වහන්සේලාට වඳිමින් පුදමින් පහන් සිත් ඇති කරගෙන රහතුන් පුදනේ දිවියෝ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ තම පුතු වනේට නොවි නිවනට කැඳවාගෙන යන හැටි බලන් ආස කළා 84000ක් දෙවිවරු පිටිපස්සෙන් වැටුණා කියන 16 වගේ රාහුල ස්වාමීන් වහන්සේ වෘක්ෂයක් මුල හිඳවාගෙන බුදුරජාණන් වහන්සේ රාහුල මේ ඇස නිට්ටියද අනිත්‍යද කියලා මේ ඇස කන නාසය දිවකය මනස ගැනත් බාහිර ආයතන ගැනත් විඥාන ගැනත් අනිත්‍ය తත්වේ විමසද්දී දිවුරු බලාගෙන හිටිය රාහුලයන් වහන්සේ නිකලෙස් වෙන හැටි බලන්න සත්පුරුෂයන්ගේ අසුර කොහොමද එදා ඒ බණපද ටික අහලා රාහුල මහරා රාහුල ස්වාමීන් වහන්සේ අරහත් වනකොටම ඒ අසිරිය බලන්ට ආපු දෙවිවරු 84000ක් සෝහන් වුණා. කිතරම් සොඳුරුද? ශ්‍රද්ධාවක් හිතේ උපදින එක. වීරිය හිතේ උපදින එක. සිහිය උපදින එක, සමාධි උපදින එක, ප්‍රඥා උපදින එක. ඒ නිසා අපිට වෙන මොකුත් අවශ්‍ය නැහැ. අනේ මේ මුළු ජීවිත කාලයටම අපිට ශ්‍රද්ධාව වෙනුවෙන් මහන්සි වෙන්න නැත්තම් වීරිය වෙනුවෙන් මහන්සි වෙන්න නැත්තම් ඊළඟට සිහිය වෙනුවෙන් සමාධිය වෙනුවෙන් ප්‍රඥාව වෙනුවෙන් මහන්සි වෙන්න නැත්තම් ඔන්න වැඩ පහයි කරන්න තියෙනවා ඒ නිසා අපි කාටත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම දියුණු කරගන්නට මේ සියලු කුසල් දහම් පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා